ධර්ම දේශනාව පවත්වනු ලබනවා මිහිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධර්මජීව ස්වාමීන් වහන්සේ Thank you. සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මුලාසනේ වැඩ සිටිනේ අර ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙකුත් සියලුම සංඝ පිරිසකින් අවසරයි යෝගාවතර පිරිසකින් අවසරයි අපි අසුගිය ධර්මදේශන අවස්ථාවේදී විශේෂයෙන්ම ඉදිරිපත් කරගත් අවස්ථාව ඒ කියන්නේ පක්ෂේ අවස්ථාන අවස්ථාව යෝගාවචර ජීවිතයක පැත්තෙන් බැලුවත් බුද්ධ ශාසනය පැත්තෙන් බැලුවත් ලෝකයේ පැත්තෙන් බැලුවත් තාමත්ම වැඩගත් ලොකු ගැඹුරක් ලොකු අත්ලාන්තයක් වෙන්නේ අවස්ථාවක් බව විවිධ ක්‍රම වලින් විවිධ පැති වලින් අපි මේ වෙනකොට මත කරගෙන කියනවා. ප්‍රධාන වශයෙන්ම භාවනා වේදනේ යෝගාචරය සම්මාංගයේ අත්දැකීම් වලින් වටහා ගන්නවා මේ මොනතරම් ගැඹුරක් මොනතරම් අතුලාන්තයක් මොනතරම් වටිනාකමක් කියනවාද කියලා. ඒ පමණක් නෙවෙයි සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ඒ කියන්නේ සර්වඥතා ඥාණයෙන් දෙපියා වූ අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ අතාරක සම්මා සම්බුද්ධජානන් වහන්සේ කාමත්වේ වචිනාගමකින් මේ අවස්ථාව මතු කරලා දක්වනවා මක්නිසාද කියනවනම් ආගම පැත්තෙන් සලකලා බැලුවා යම් කිසි කෙනෙක් අපි දැනටමත් මතක් කරගෙන කියන විදිහට කම්මස්ස කතා ඥානය නැත්නම් කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය පිළිගන්නේ නැතුව, දන්නේ නැතුව, අහලා නැතුව කටයුතු කරනවා නම් ඔහුගේ සෑම සියලු ක්‍රියාවක්ම කර්ම සංගෝධේ කර්මයේ පිළිබඳ ඇති පටලැවීම නිසා හොඳ නරක දෙක බෙදා තෝරා ගන්න බැරුව හොඳ නරක සමෝධයේ විශ්ව කිරීම නිසා ඔහුගේ ජීවිතයේ හොඳ නරක සම්භව ලැබීම නිසා කිසිම සංධානයක් කරගන්න බැහැ වෙනවා. භවයේ පිළිබඳ අවහරණක් ලබා ගන්න බැරි වෙනවා. ඵලෙලියක් ලබා ගන්න බැරි වෙනවා. දිශාවක් ලබා ගන්න බැරි වෙනවා. ඇලේක අතරමං වෙච්ච කෙනෙක් වගේ අඳුරක අතරමං වෙච්ච කෙනෙක් වගේ අවහරණක් නැතිව විවිධ කටයුතු කරමින් ගත කරන්න පටන් ගන්නවා. මේ අතරමැදේ මේ විදිහේ කර්ම අන්ධකාරේ කර්මයේ පිළිබඳ සම්මෝහයේ ගත කරන මහා පිරිසක් මැදට බුද්ධාගමත් Hindu ආගමත් කියන ආගමික විශේෂයෙන්ම තමන්ගේ ශ්‍රාවකයන්ට මේ කර්ම සම්මෝහයේ පිළිබඳ විශේෂ ආරක්ෂාවක් සලසා දෙනවා කියලා දෙනවා. මේ විදිහට පෙනුගත තිබුණ පළියට සෑම දෙයක්ම හොඳයි නෙවෙයි සෑම දෙයක්ම නරකයි නෙවෙයි ඒ නිසා හොඳ දේ තෝරාගෙන හොඳ දේ කළොත් හොඳ විපාක ලැබෙනවා. නරක දේ දැනගෙන නරක නොකිරීමෙන් නරක විපාක දුරු කර ගන්න පුළුවන් වෙනවා. ඒක අහලා පිළි අරගෙන පිළිපැදීමෙන්ම සමන් ආරක්ෂා වීතු කාරණාවක් බව මේ ආගම දෙකම ලෝකයට ගෙනහැර පාන. මේ නිසා සමහර ඇත්තෝ මේ කර්ම සමෝහයේ මිදලා භාවය ආලෝකමත් කරගන්නවා ජීවිතය ආලෝකමත් කරගන්නා කිතාක් දුරට මේ කම්මස්ස කතා ඥානය අදාගෙන ඒ අනුව ජීවත් වෙනවා. මේ ජීවත් වීම නිසා හොඳ දේ කිරීමට ඉබේම පෙළඹෙන ගතියකුත් හොඳ විපාක ඒ අනුව විදිමේ ආවේ කරදර දුක් කරදර වලින් වෙන් වෙලා සාමාන්‍ය විවේකයක් ලබන ගතියකටත් පත් වෙනවා. මේ විදිහට පත් වෙච්ච ඇත්ත නමුත් ඒ අත්ංශේ ධර්මයේ පිළිබඳව පටලැවිල්ල ධර්මයේ පිළිබඳ මෝහය දුරු කිරීම සිදු වෙන්නේ නැහැ. ඒ සඳහා වෙනම ප්‍රයත්නයක් කරන්න ඕනේ. නමුත් කර්මයේ සම්මෝහය පිළිබඳව තේරුම් ගත්තේ නැති අත්කට හොඳ කලත් එකයි නරක කලත් එකයි හොඳ නරක දෙකේ හොඳ නරක විපාක නැතය තියා ගන්න අයද ආවදාකවත් ධර්මයේ විස්තර සහිතව දැනගත යුතුයි කියලා ධර්ම සම්මෝහය දුරු කරගත යුතුයි කියලා එහෙම නැත්නම් ධම්මවත්තාන ඥානයේ පිට කටයුතු කළ යුතුයි කියලා කවදාකවත් හිතක් පහළ වෙන්නේ නැහැ. එහෙම පහළ වෙන්නේ අන්න අර කම්ම සංගෝය කියන අඳුර දුරු කරගත්ත ඇත්තයි. ඒ ඇත්ත මේ ළඟට ධම්ම සංගෝයයට නැත්නම් ධම්ම සංගෝය දුරු කිරීමේ වැඩපිළිවෙලකට දැස ගන්නවා. මේ විදිහට කියනවා නම් එදිනදා ලෝකේ ඇහ කන දිව නාසය ශරීරය පිනවීම කියන මේ කටයුතු වලින් මට නිදහසක් ලැබගෙන ධර්මය අමා පිළිපිටාවෝ ධර්මයේ වේගය නාම ධර්ම වේගය රූප ධර්ම වේගය කියලා තේරුම් ගැනීමේ කටයුත්තකට පෙළඹෙනවා. මෙතනදී විශාල වෙනසක් මේ පුද්ගලයා තුළ දකින්න පුළුවන් වෙනවා. එහෙම නැතිනම් අන්නසගත ඥාන සම්මාදිට්ඨිය අදහන පුද්ගලයා අතරත් සම්මවතාන ඥාන පවතින පුද්ගලයා අතරත් ලොකු වෙනසක් පවතිනවා. මේකට කියන්න පුළුවන් මේ සම්මසගත ඥාන සම්මාදිට්ඨිය අදහමින් බුද්ධ ආගම රකින්නත් බුද්ධ ආගම් කාර්යෝ කියන්න පුළුවන්. ධම්මවත්තාන ඥානය පෝෂණය කිරීමෙන් ඉදිරියට යන බුද්ධ ධර්මය රකින්නත් කියලා කියන්න පුළුවන්. අද ඉන්නේ මේ අපේ ලංකාව වගේ රටවල 99.99%යි මේ ආගම් කාර්යෝ බුද්ධ ආගම් කාර්යෝ ජනප්‍රිය බුද්ධ ආගම කාර්යෝ ඒ වෙනුවට තාමත් සුළුතරයක් තමයි බුද්ධ ධර්මය. දකින්නේ බුද්ධ ධර්මය දෙලින්ම ස්පර්ශ කරන්නේ අස්පනා පිට දකින්නේ. මේ මොකද මේ පුදුමියෝ සංකවස්ථානයේ පාදනය නිසා බුදු හොඳ දේ කිරීමෙන් හොඳ ඵල ලැබෙනවා නරක දේ කිරීමෙන් නරක ඵල ලැබෙනවා කියන එක මැත්තෙන් අතර වෙන්නේ නැහැ. මේක අපිට ලැබිච්ච ලොකු ආලෝකයක් මේක අපිට ලැබිච්ච එක කලෙලියක් මේක අපිට ලැබිච්ච එක විවේකයක් පිළිසිතුවක් මේ පිළිසිතුව ඉදිරියට යා යුතුයි කියන අර්ථෝ ආගම ධර්මයෙන් වෙන් කරලා ධර්මයේ භාවයට කාලය ධනිය ශ්‍රමිය වැය කරනවා එහෙම නැත්නම් ධර්මයේ පිළිසිඳ ගන්න කටයුතු කරනවා එයත් අන්න අපි කියන ධම්ම බවස්ථානයේ පවත්වන්න කියලා. ඊළඟට තවත් කාටත් හොඳ තීරණ විදිහට තවත් එක කාරණාවක් මෙතනදී මතු කරලා දෙන්න පුළුවන්. ඒ මොකද මේ විදිහට ධර්ම වවත්තානේ දෙපැත්ත නැත්ත උනත් ඒ කියන්නේ භාවනාවකට නැඹුරු වෙච්ච එකක්. ඊයත්ංගේ කියනවා සුද්ධ විපස්සනා යාකේ ඥානිකයෝය සුද්ධ සමත ඥානිකයෝය කියලා කොටස් දෙකක්. මේ දෙපාර්ශ්වයේම මුලින්ම කරන්නේ අරමුණු නැත්නම් Taman හිතේ යොදන දේ වෙනස් වුණත් සමාධිය වැඩිමතයි භාවනාවේ මුල් කාලය දෙන්නේ අපි මෙතන මේ නිස්සාරණ වණේ කරගෙන යන වැඩපිළිවෙල ප්‍රධාන වශයෙන්ම සුද්ධ විපස්සනා වෙත ගැළපෙන වැඩපිළිවෙල. අපි මෙතනදී කරන්නේ අපේ ශරීර යාන්ත්‍රණයට ජීවත් වීමේ යාන්ත්‍රණයට අදාළ අරමුණක් හුස්ම ගැනීම හෝ කිඳීම හැකීම හෝ මතුවෙන මතුවෙන වාරයේ එමින් හිත නොගිලිහි යා විදියට එයතම හිත නැංවීමේ ආදරයෙන් හිත නැංවීමේ ඇදහිල්ලකින් හිත නැංවීමේ සැලකිල්ලෙන් හිත නැංවීමේ කටයුත්තක යෙදෙනවා මේ යෙදීගෙන යනකොට මුලදී නම් බොහොම වෙහෙසයි මුලදී මේකේ අර්ථය වැටහෙන්නේ නැහැ ධර්මය වැටහෙන්නේ නැහැ නමුත් කර්ම ගෞරවේ නිසා හෝ සැලකිල්ලෙන් උපදේශ රකින්න නිසා හෝ මෙහෙම අරමුණටම හිත නංවනකොට නංවනකොට මේ යෝගාවචරය ඉන්දින අවස්ථාවේදී ඉන්දීම දීවීම වශයෙන් මෙනෙහි කරමින් ඉන්දීමත් සමගම හිත සමව ගමන් කරනවා හැකිලිම අවස්ථාවේදී හැකිලිමත් සමග හිත ගමන් කරනවා ආස්වාස වේලාවේදී සුල් වෙන බවත් ප්‍රස්වාස වේලාවේදී පිට වෙන බවත් මෙනෙහි කරමින් හෝ ආස්වාස ප්‍රස්වාසයේ සමග හිත පවත් වෙනකොට තමන්ගේ ඉදිරියේ යත්තා වූ අරමුණක් හිතත් පමණක්ම කියන පිරිසිදු ක්ෂණයක් අත්දක ගන්න පාරක්. මෙහෙම අරමුණක් හිතත් දෙක ප්‍රකට වෙන්නේ එහෙම නැත්නම් ප්‍රමුඛ වෙන්නේ මුලට මුල දාලා ඉන්න අවස්ථාවේ මතුවෙනකොට යෝගාවචරයට වැටෙනවා මේ සාමාන්‍ය කම්මස්සකතා ඥාන සම්මාදිටියට අමතර වර්තමාන වශයෙන්ම ස්පර්ශ කළ හැකි අනාදෙම්ම ස්පර්ශ කළ හැකි ස්පර්ශයෙන් දිගින් දිගට සම්පූර්ණ භාවයට යත හැකි දැනුමකට තමන් මුල පිරුපාව මෙන්න මේ අවස්ථාවේදී මේ දේ තේරුම් අරගෙන මතුවෙන මතුවෙන අරමුණේ මේ ස්වභාවයේ දිගට ගෙනියන්න උත්සාහ කරනවා නම් ඒ පුද්ගලයා සූර විපස්සකේ විපස්සනාවට සූර පුද්ගලයේ ලක්ෂ පුද්ගලයේ පාඩපත් වෙනවා මොකද ඉන්දීමේදී යම් සතියක් ඇති කරගත්තන නොකඩා නොබිඳ ඒක හැකිලිම දක්වාම ගෙනියනවා. හැකිලිමේ ඇති වෙන සතිය ඊගාව පිම්බීම දක්වාම ගෙනියනවා. ඉන්දීම හැකිලිම කරමින් ඉන්නවා ඉන්න වෙලාවේදී වේදනාවක් මතුවෙනවා අර තිබුණු සතිය ඒ සමාධිය අර වේදනාවට ගෙනියනවා. මේ වේදනාවෙන් හිතවිල්ලකට යනවා නැවතත් පිම්බීම හැකිලිමට එනවා ආදී වශයෙන් අරමුණු වෙනස් වෙද්දී තමන්ගේ තිබුණු ශ්‍රද්ධාවේ පිළිගන්නා සුළු ස්වરૂපයේ එහෙම නැතිනම් සැලකිලිමත් භාවයේ අඩුවක් නොකොට දිගට පැවැත්වීමට දක්ෂ කෙනා තමයි මේ සමත විපස්සනා සුද්ධ විපස්සනා ක්‍රමයේ ගැලපෙන්නේ. ඒ වෙනුවට සමත යෝගාවචරයාගේ වැඩපිළිවෙල අපි සංසන්දනාත්මකව සලකා ගත්තොත් සමත යෝගාවචරය එකම අරමුණක් ආස්වාද ප්‍රසවාසයේ ගන්නවනම් එහි කුෂ්ම රැල්ලයි අරගන්නේ ඇඟීම, විඳීම ගන්නේ නැහැ. එහෙම නැතිනම් ආත්මනිස්කාරය එහෙම නැතිනම් මෛත්‍රී භාවනාව, උත්සාහසති ආදී එකම අරමුණකයි සමාධිය ඇති කරගන්න උත්සාහ කරන්නේ. නමුත් විපස්සනා යෝගාචරයට සමානව එකම විදියකට මේ ප්‍රයත්නෙ කියන්නේ. දෙනියකට එකම අරමුණ නිසා සමත යෝගාචරයාගේ ඇති වෙන සමාධිය අරමුණු වෙනස් නොවීමේ නැත්නම් වෙනස් වීම අඩු ක්‍රමේ ලාභය නිසා ධිකට පැවැත්ම පහසු වෙනවා. නමුත් විපස්සනා යෝගාවචරය ඒ විදිහේ විශේෂ උත්සාහයක් ගන්නවා. මේ උත්සාහය ගනිමින් ගනිමින් මතුවෙන මතුවෙන අරමුණේ ශක්ති ප්‍රමාණයට අරමුණට හිත නම්වමින් මුණට මුණ දා සිටින වෙලාවේදී යෝගාවචරයගේ අරමුණයි හිතයි පමණක් මුණ දෙන අවස්ථාව වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ගන්නවා. මේ අරමුණ මේ හිත. මේ දෙක අතර පැහැදිලි භාවය ඇති වෙනවා. මේ පැහැදිලි භාවයේ ඇතිවීම යෝගාචර ජීවිතයේ සමාධිය තමන්ට හරියන බවට සමාධියේ පෙරහිමක් බවට පත් වෙනවා. ඒක විශේෂයෙන්ම ප්‍රථමයෙන්ම ප්‍රකටවම වැටෙන යෝගාචරයටයි. මේ විදිහට අරමුණු වේගයෙන් වෙනස් වෙන එක සාමාන්‍ය ජීවිතයේ ස්වરૂපයෙන් ඒ කොච්චර වෙනස් වුණත් ඒ මත සමාධිය ඇති කරමින් ඇති කරමින් කටයුතු කරනකොට යෝගාවචරයට මේ සෑම අරමුණකම නැත්නම් ඉදිරිපත් වෙන සෑම රූප ධර්මයකම ඒ රූප ධර්මයේට ආවේනික වූ ලක්ෂණ දැක ගන්න පුළුවන් වෙනවා සෑම රූප ධර්මයන්ටම පොදු නැත්නම් සෑම ධර්මතාවයකටම පොදු ලක්ෂණ දැක ගන්න පුළුවන් වායෝ ධාතුවන තදවෙන තෙරපෙන හැපෙන ගති දැක ගන්න පුළුවන් මේ සෑම තදවීමකම මේ සෑම තෙරපීමකම මේ සෑම හැපීමකම වහා ඇතිවි නැතිවි යන ස්වરૂපයේ කියන සෑම රූප ධර්මයක පොදු ලක්ෂණ දැනගන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවටපත් වෙනකොට යෝගාවචරය ධර්මය දැකීමේ මූලික උපකරණ ඇති කුකලේ වඩපත් මෙන්න මෙතනදී සමත යෝගාවචරයාගේ විපස්සනා යෝගාවචරයාගේ අතර වෙනස විපස්සනා යෝගාවචරයේ පැත්තෙන් දැක ගන්නවා නම් විශේෂයෙන් මෙන්න මේ කාරණා ටික මතක තියාගන්න. මොකද මේ විදිහට අරමුණෙහි නැවත නැවතත් හිත නැංවීමකින් ඉවසීමකින් සැලකිල්ලකින් කටයුතු නොකළොත් අපිට මේ අරමුණු පේන්නේ ආයෝ ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, පඨවි ධාතුව වශයෙන් නෙවෙයි. මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අතාව හුස්ම මේ හුස්ම සැපදායකයි, මේ හුස්ම අපහසුදායකයි, එහෙම නැත්නම් මේ පිම්බීම සරයි, මේ පිම්බීම අහසුයි ආදී විදියට සාමාන්‍ය ලෝකේ පවතින සම්මතයේ කිලිලා තියෙනවා. නමුත් අර උපදේශ නිසා යෝගාචරය නැවත නැවතත් නැවත නැවතත් අරමුණෙහිම හිත නැංවීම නිසා අර එදිනෙදා අපි පිළි අරගන්න පිම්වීම හැකිලිම ආස්වාසේ ප්‍රස්වාසේ ඇතුළට හිත කිනා බැසීම නිසා ඒ තුල ඇත්තා වූ ධාතු ස්වરૂප ආපෝ තේජෝ වායෝ පඨවි වශයෙන් සාමාන්‍යයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික විසඳෙන්න පටන් ගන්නවා. මේ විදිහට ලෝකයේ ඇති සාමාන්‍ය ප්‍රඥප්තිය එහෙම නැත්නම් සාමාන්‍ය විවහාර ලෝකයේ ඇති දේ තුල ගැඹියතාව මේ සතර මහා ධාතු දැක ගන්නා වැඩ පිළිවෙලට අපි කියනවා සම්මවත්තන. මේ ධම්මවත්තානේ අවස්ථාවට හිත යෙදීගෙන එන වෙලාවේදී යෝගාවචරයාගේ ආකල්පය නැත්නම් යෝගාවචරයාගේ යෙදවීම ඉතාමත් තීරණාත්මක වෙනවා. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ පත්පොත් කියවන කොට අපට අහන්න දකින්න ලැබෙනවා දෙවිදියකට කඩලා පෙන්නනවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ලෝකියත් ආවෝ ඕනෑම දෙයක් නිත්‍යත්ත නියත්ත කියලා දෙකට ගන්නවා. නිත්‍යත්ත කියලා කියන්නේ සාමාන්‍ය ආගමක් ධර්මයක් හැඟීමක් නැති ධර්මයේ පිළිබඳ අවස්ථානයක් නැති සාමාන්‍ය ලෝකේ පාවිච්චි වෙන ඇත්ත. ඒකේ තියෙන සම්බන්ධතාවයත් ඒකේ තියෙන පැවැත්ම ඒක අපි ඉගෙන ගත්තත් නැතත් අපිට පරම්පරාවෙන් දෙමව්පියන්ගෙන් පරිසරයෙන් ලැබෙනවා. බොහෝ දෙනා දන්නේ මේ නිත්‍යාර්ථය පමණයි. ඒත්තන්ට ඒ තුල ඇත්තා වූ නිත්‍යාර්ථයක්. මේ විදිහට කියනවනම් හිත යොමු කරලා උපදේශ අනුව පිළිපැදලා දැකගත යුතු දේ කවදාකවත් දැකගන්න ලැබෙන්නේ නැහැ. මොකද නියම ගුරු උපදේශ ලැබෙන්නේ නැහැ. ලැබෙන ගුරු උපදේශ දිගට සතිය යුක්තව ඉවසීමෙන් යුක්තව පිළිපදින්න. මේ නිසා ඒ පුද්ගලයෝ උපස්තියෙම නිත්‍ය නිත්‍යත්වයේ පමණයි දකින්නේ මැරෙන කොටත් දකින්නේ නිත්‍යත්වයේ පමණයි. නමුත් මේ භාවනා කරන යෝගාචරයා විශේෂයෙන්ම ධම්ම වර්ධාන මට්ටමට හිත දියුණු කරපු යෝගාවචරය පටන් අරගන්නේ නිත්‍යත්වයෙන්. සාමාන්‍ය ලෝකේ පටන් ගන්න කියන විදිහට විවහාර විදිහට පින්දීමේ, හැකිලිමේ, ආස්වාසේ, ප්‍රස්වාසේ, වේදනාවේ, සිත්ති විද්‍ය, සද්දේ විද්‍ය. නමුත් යෝගාවචරය ඒ දේ ඒ මට්ටමින් පිළිගන්නවා වගේම එහි ඇති ඇතුළත ගැඹුර ධර්ම ස්වરૂපේ දැකගැනීමේ අදහසින් එහි හිත යදවීමක් කරනවා. මේ යදවීම නිසා නිත්‍යාර්ථය විඳගෙන නැත්නම් නිත්‍යාර්ථයේ විඳගම විනිවිද දකිමින් නියාර්ථය දක ගන්න පුළුවන්. උදාහරණයක් කියනවා නම් ඉන්දීම බලාගෙන ඉන්න වෙලාවේදී මුලින් ඉන්දීමේ ස්වરૂපය හෝ වැටහෙවි. නැත්නම් සිමීමේ ආකාරය හෝ වැටහෙවි. ඒ දකිමින්ම මේ තුල ඒකාන්තයෙන්ම හිත යොදවා බැලිය යුතු හිත යොදවා බැලීමෙන් දැකගත යුතු නොදැක්කොත් නිවන් නොදැකිය හැකි වූ කොටසක් පවතිනවා කියන බොහෝම ශ්‍රද්ධාව පිහිටුවාගෙන බුදුරජාණන් වහන්සේගේ උපදෙස් සත්‍යයි කියලා පිළිඅරගෙන බලනකොට මේ සෑම ඉන්දීමේ වැඩ පිළිලක් තුළ ඒ තුළ පෙරපෙන ගති, සංසල වෙන ගති, හැඹරෙන ගති, ක්‍රියාශක්ති දක ගන්න පුළුවන්. ඒ මොකද අන්න අර විදිහට විමසුම් නුවණින් බලන නිසා. ඒ නියාර්ථය මේ විදිහට දැක ගන්නට පුළුවන් වෙන්නේ මේ අදහස ගරු කරන කෙනාට විතරයි ගරු කළත් වැඩ නොකරන කෙනාට දැක ගන්න ලැබෙන්නේ නැහැ. ගරු කළ යුතුයි ඒ අනුව ව්‍යාපාර කළ යුතුයි. නැත්නම් උත්සාහ කළ යුතුයි අභ්‍යාස කළ යුතුයි. අභ්‍යාස කරනවා නම් ඒකාන්තයෙන්ම ලබනවා. ඒ නිසා ඒ බුද්ධලෝ බොහෝ මිනිසුන් අතරේ නිත්‍යත්වයේ පමණක් දකින මිනිසුන් අතර දී ආර්ථයක් දැකගෙන හිත යොදවා බැලීමෙන්ම දැකගත හැකි වූ නිත්‍යත්වය දකින පුද්ගලයන් වාටපත් එතකොට ඉන්දින අවස්ථාවේදී වායෝ ධාතුවේ සුඛීය ලක්ෂණය වෙන පදවීම තෙරපීම සලන ගති හෝ නැත්නම් තේජෝ ධාතුවේ ඇති කුසුන් සිසිල් ගති හෝ ආපෝ ධාතුවේ ඇති වැగిරෙන පිදු කරන ගති හෝ පඨවි ධාතුවේ ඇති ආවෝ තද මොලෝ ගති ගොරෝසු ගති මෘදු ගති, සහැල්ලු ගති ආදී වූ සාමාන්‍ය ඇහැට නොපෙනෙන, සැලකිල්ලෙන් නොබැලුවොත් නොපෙනෙන දී සැලකිල්ලෙන් බල නිසා දක්වන්න පුළුවන්. අනිත් වෙනි පුද්ගලයෝ කවදාකවත් අර මුලින් තමයි පිළිඅරගත්ත සම්මස්සගත ඥාන සම්මාදිට්ඨියෙන් දැන් නතර කරන්න අමාරුයි. මොකද ඕන් ලෝකීයතාව වූ ඕනම දෙයක් Tamange සදින්දියට ගොදුරු වෙන වෙලාවේදී එයතාව නියාතය දැකගත යුතු දේ දැකීමේ ව්‍යාපාර කරන පුද්ගලයන් නිසා වරින් වර ජය ගන්නා නිසා නියාතය දකින්න පටන් ගන්නවා. ඒකවල තේරෙනවා භවන්ධකාරයේ ගත කරන අපට මේ භවයට ආලෝකයක් ලබා දුන්නේ කම්මස්සගතා ඥානයේ කුච්චින්නම් ජීවිතයේ සකසුරුණාවක් අරගෙන දුන්නාට ජීවිතයේ කරදරකම් කඩු කපා හැරියද නමුත් ඊට වැඩිය විශාල ආලෝකයක් මේ නියාර්ථය දැක ගැනීම ලබා ගන්න පුළුවන් කියන ඒ බුද්ධයා ශාසනය පිළිබඳ ගැඹුරක් දක්වන්න පටන් ගන්නවා. මෙන්න විදිහට කියනවා නම් බුද්ධාගම් කාර්යය බුද්ධ ධර්මයේ දකින්න පටන් ගන්නවා. මේ වෙනස කමන් තියෙනවා. ඒක කවදාකවත් කෙනෙකුට පටවන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊ වාගේම කවදාකවත් පිට කෙනෙකුගේ නියාර්ථය තමන්ට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක තමන්ම තේරුම් ගන්න ඕනේ. උපත්තියේ නිත්‍යත්‍ය කියනා වූ සම්මතේ ගැලී ඉපදෙන අපි එහිම ගැලී ජීවත් වෙන්න උත්සාහ කරනවාද නැත්නම් එහිම ජීවත් වෙද්දී මේ බුදු උපදේශය අරියර පිළිසිදුව ලැබෙන උපදේශයේ කටයුතු කිරීමෙන් බුද්ධ ධර්මයේ පළවෙනි පාදමේ දැක ගන්නවාද කියන මෙන්න මේ කුසල ඡන්දේ මෙන්න මේ අභියෝගයට ලෝකාවචරය. නමුත් අනාරේ සමථ යෝගාවචරයට ඇත්තා වූ පහසුව නැති නිසා විපස්සනා යෝගාවචරයට අභියෝගය තාමත්ම තීව්‍රයි තීව්‍රයි. මොකද වරක ඔහුට නිත්‍යාර්ථය වැටෙනවා. වෙන විදිහට කියනවනම් මේ සත්වයක පුද්ගලයක කිව්වට එහි තියෙන්නේ මේ සතර මහා භූතයෝගේ විකාර ස්වરૂප පවණයි. ආකාර විකාර. මේ නිසා ඔහු පුද්ගලයෙක් කියලා කෙනෙක් කිව්වට මේ පුද්ගලයා පුද්ගලයෙක් කියන්නේ ඥාන පිළිවි ස්ත්‍රී පුරුෂ මේ ආත්මීය භාවත් තීරේ. ඊ කිව්වට මේ තුල මේ බොහෝ දෙනාට කතා නොකරන ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ මහා භූත ක්‍රියාවලිය පොත් නැත්නම් රූප වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ ක්‍රියාවලිය පොත් මේ පුද්ගලයා තුළ පවතිනවා කියන එක ධර්ම ස්වરૂපේ වශයෙන් තමන් පුද්ගලයෙක් වශයෙන් මේ අර්ථ දෙක වෙන් වෙලා වැටෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතන තමයි මේ ධම්මවර්තාණී ඇති ප්‍රයෝජන. ඉතින් මෙතනදී යෝගාවචරය වගේ වඩා ආරක්ෂාකාරී වැඩ පිළිවෙල වෙන්න තියෙන්නේ මේ ධම්මවර්තාණී සිදුවෙන වෙලාවේදී පිටත යම් තාක් මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූතයන් දැක ගන්න පුළුවන්ද? එහි අත්ත නොහැර සම්පූර්ණ දැකීමේ උනන්දු ඇති කරගන්න. එතකොට මේ යෝගාවචරය ආරක්ෂක පැත්තට වැටෙනවා. එහෙම නැත්නම් ඥානයෙන් දැකගත්ත පමණි දැන් ඇති කියලා කියන්න ගත්තොත් ඒ පුද්ගලයා හරියට අර වලිගින් බුදුදෙහිඳින් හදන ප්‍රයත්නයක් වගේ කරන්න බෑ. ඒ නිසා යෝගාවචරය උත්සාහ කරන්න ඕනේ යම් වෙලාවක අරමුණට හිත කෙලින්ම යෙදিলা තමන්ට භාවනාව කරගෙන යන්න පුළුවන් නම් දැන් මෙන්න මෙතනදී හිත යොදා බැලීමෙන් පමණක්ම මතු කරගත්තා යුක්තා වූ වෙන්නේ යාර්ථය. දුමාතරන් දුරට එහියතාව ආපෝ තේජෝ වායෝ පතරි ක්‍රියාකාරීත්වයේ ආපෝ ධාතුව කියලා කියනවනම් වැගිරී පිටිගිරී වශයෙන් තේජෝ ධාතුව කියනවනම් සුන් සිසු කම වශයෙන් පතරි ධාතුව කියනවනම් පතරීන්තරමින් ගොරෝසු ගති මුතු ගති විලෙක් ගති සහැල්ලු ගති වශයෙන් ආයෝ ධාතුව කියනවනම් පද වෙන පෙරපෙන සලන ගති ආරණ ගති මේ ටික ආත්පසින් දැකගනිමේ කියන හිත සම්පූර්ණයෙන් මේ විසිරුවමින් ආදරේ උපදවල දැක ගන්නවා නම් ඒ බුද්ධලයා ධර්මයේ ඒකාරු කරන්නේ නීයාතේ අඳුරනේ නීයාතේට වන්දන බුද්ධලේ පාඩපත් මේ නිසා තේරුම් ගන්න ඕනේ මේ ධර්ම වර්ධානය කියන එක සම්පූර්ණ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි එක සැරේ. ඒක හඳුන්වා දීම මේ විදිහට ධර්ම දේශනා මාර්ගයෙන් කරගෙන එයියත් ආ වූ හරය සාරය Tamanට ඇත්ත හරයක් සාරයක් වශයෙන් වැටහෙනවනම් ඉහත ය아가න්න පුළුවන් අවස්ථාවල් පුළුවන් තරම් වැඩි කරගත යුතු අතරේ එහි හිත යෙදෙන වෙලාවේදී සම්පූර්ණයෙන්ම හිත එහි යොදවමින් මේ හිත යොදවා බැලීමෙන්මයි මේක දැක ගන්න පුළුවන්. ඒ වගේම සත්පුරුෂයෙක් මිස වෙන කිසිම කෙනෙක් මේ දේ බැලීමට උනන්දු කරවන්නේ නැහැ. අපේ දෙමව්පියෝ සහජයෙන් මේ දේවල් වලට අපි යොමු කරවන්නේ නැහැ. මොකද දෙමව්පියෝ සංසාරේ කොටසක්. සාමාන්‍ය ගුරුවරු මේක යොදවන්නේත් නැහැ. අපේ මිත්‍රයෝ අපි මේකට යොදවන්නේත් නැහැ. අපේ දූ දරුවෝ, අමු දරුවෝ භාර්යාවෝ ඒ අපි යොදවන්නේත් නැහැ. මොකද ඊයත්ෝ මේ නිත්‍යාර්ථයෙන්ම සන්තෝෂ වෙන්නේ නැත්තෝ. මේ නිසා අපි මේ නිත්‍යාර්ථය උපේන මිත්‍රයෝම ආශ්‍රය කරන්න ඕනේ. මේ ආර්ථේ නැතුව කවදාකවත් පරමාර්ථ දැක්කන්ට බෑ කියන එක ඒකාන්තයෙන්ම ප්‍රකාශ කරන බුදුචානන් වහන්සේගේ ධර්මයේ නිතර නිතර සේවනය කරන්න ඕනේ ආශ්‍රය කරන්න ඕනේ කරුණාවෙන් දෙමින් දෙමින් සමන්ත යම් අවස්ථාවක මේ විදිහට අරමුණයි හිතයි සමීප වෙලා සතිය සමාධිය පිහිටන අවස්ථාවක් එවනම් සම්පූර්ණයෙන් හිතේ පැතිරෙන ස්වරූපයක සමන්ත විශාල ධන නිධානයක් දැක ගන්න ලැබුණා මේ ධන නිදානේ හතරකම දැකගනිමි කියන අදහසින් බලනවා වගේ මෙන්න මේ ධම්මවත්තානේ පවත්තන. මේ ධම්මවත්තානේ පවත්තනකොට පවත්තනකොට එහි සූර භාවයේ ඇති වෙනවනම් විශේෂයෙන්ම මේ රුචිකත්වයක් කරගෙන උනන්දුවක් කරගෙන මේ හිත නැවත නැවත යෙදීමෙන් දැනගත යුතු ධර්මයක්ද හැමෝටම හැම වෙලාවෙම කරන්න බැරි දෙයක් මට ඉදිරිපත් වුණා මේ නිසා මම සම්පූර්ණයෙන් මේ අවස්ථාව ප්‍රයෝජන ගනිමි කියලා කටයුතු කරනවා නම් මේ යෝගාවචරයට ඊයේ තරමෙටම යම් තරමක කුසල ඡන්දයේද ඒ තරමෙටම වීර්යය යම් තරමට වීර්යයද ඒ තරමෙටම සතිය යාද යම් තරමට සතියද ඒ තරමටම සමාධිය ගැඹුරු යම් තරමට සමාධියද ඒ තරමටම ප්‍රඥාව නාම රූප දක්ලිනක්නේ සෑම සියලු දේම නාම රූප ධර්ම දැක ගැනීම සිද්ධ වෙනවා ධර්මවත් තමයි සිද්ධ මේක පැතිකඩ 3 4කින් විස්තර කරන්න පුළුවන් එකක් තමයි ඕනෑම ආරමුණක ප්‍රකටව පවතින මහා භූත ධර්මයක් පවතිනවා. ඉන්දිය හැකිලීමේදී වායෝ පොත්ක ධාතු ප්‍රධානයි. නමුත් ඒ ප්‍රධාන මුනත ඉස්සර තිබුණාට ඒ පිටිපස්සේ තේජෝ ධාතුවක් පවතිනවා. ආපෝ ධාතුවක් පවතිනවා. පඨවි ධාතුවක් පවතිනවා. මේ වායෝ පොත්ක ධාතුව දැකලා නතර නොවි දිගටම බලන්නේ කියොත් අර සියුමට පවතින අප්‍රකට පවතින අනිකුත් භූත ධර්ම දැක ගන්න පුළුවන්. යෝගාවචරය යාන්තම් මේ දේ දකින්නකොටම දැන් ඇති කියලා නැත්නම් සන්තෝෂින මට්ටමට එනවනම් ඒ පුද්ගලයා එන්නේ යාර්ථයේ කියන අර්ථය තේරුම් ගත්තෙත් නැති ඒ වටිනාකම දන්නෙත් නැති ප්‍රායෝගිකත්වයේ අඩු පුද්ගලෙක් වඩපත් වෙනවා. නමුත්ක්ෂ යෝගාවචරය වායෝපතබ්බ ධාතුවේ සියලු අංග දකින්න පමණක් නෙවෙයි තවත් කියනවනම් පිටිපස්සේ. ඉතින් පිටිපස්සේ ඒ දේ දැක ගනිමි. අනිකුත් ආපෝ ධාතුව, පඨවි ධාතුව ආදී ධාතු දැක ගනිමි කියන හැම දෙයකම පැතිරෙන විදිහට මේ ධර්ම වාස්තවනේ පවතිනවා. ඒ වගේම තමයි පරියන්කේදී මේ විදිහට කටයුතු කරන යෝගාවචරය වෙන පැත්තකින් කියනවනම් සක්මනේදී එසවීම යැවීම තැබීම කරන වෙලාවේදී මේ සෑම ධාතුවකම ක්‍රියාකාරීත්වය එක ධාතුවක් ප්‍රධාන කරගෙන පවතිනවා. ඔසවන අවස්ථාවේදී සහැල්ලු බව වැඩි වෙනකොට මේ පඨවි ධාතුවේ දුර්වල භාවය පඨවි ධාතුවේ පඨවි ධාතුවේ ලහු භාවය ඉදිරිපත් වෙනවා. වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා. තේජෝ ධාතුව අප්‍රකට වෙන්න පුළුවන්. ආපෝ ධාතුව අප්‍රකට වෙන්න පුළුවන්. නමුත් න්‍යාය කියන්න බෑ. මේ නිසා යෝගාවචරය භාවනාවට වැසගන්නේ නම් විපස්සනා යෝගාචර ප්‍රකටයි. නතා පාකට විපස්සනා විනිවේෂෝ. නමුත් දක්ෂ යෝගාවචරය ඒ නතර කරන්නේ නෑ. මේ හාත්පසමේ හතර කොනම දැකගනිමි කියන්නේ මේ සියුම් ආභූතයන්ම සියුම් ආධාතු ධර්මම දැක ගැනීමේ හිත සාද භාවය පවත්වන. පිළිගන්නා සුළු කවි භාවනා වීම. යවන අවස්ථාවේදී බොහොම ප්‍රකටයි මේ වායෝ ධාතුවේ වැඩ පිළිවෙල. සමාලාට වැగిදෙන සුළු ස්වරූප මේ පවතිනවා. උණුසුම් ධාතු උණුසුම්කම සීසුතස වැටෙනවා. සමහර ආපෝ ධාතුවේ ලහු භාවයේ වැටෙනවා. ඉමතබන වෙලාවේදී ආපෝ ධාතුවේ ගරු ධර්ම බර ධර්ම ගොරෝසුකම බරකම ඝනකම වැටෙනවා. මේ විදිහට සෑම ඉරියව්වකම මේ ධාතු ක්‍රියාකාරීත්වය දැක ගැනීමට පරියන්කේ යඟුරු සමාධිය පටන් ගන්න යෝගාවචරය මේ ළඟට මධ්‍යස්ථ සමාධියත් ආව සක්මනේදී මේ දේ අතට. සක්මන සම්පූර්ණ කරන්න බලනවා දකින්න සෑම ක්ෂණයකම භූත ධර්ම හතර සම්පූර්ණ කරන්න උත්සාහ කරනවා. මේ ළඟට අදීන වෙලාවවල කැම බීම ගන්න වෙලාවවල තමන්ගේ ස්වරූපය පිළිකර පරිහරණය කරන වෙලාවවල වැසිකිලි කැසිකිලි කරන වෙලාවවල තොරාද වහන වෙලාවවල නමන දිගාරෙම ඉඳගන්න හිටගන්න සැතපෙන මේ සෑම ඉරියව්වකම අතුම ධර්ම එක ධාතුවක ධර්ම ස්වરૂපය ප්‍රකටයි යෝගාවචරයාගේ සතිය අර අධ්‍යයන්කේ ගැඹුරු සතියේ පටන් අරගෙන ක්‍රමානුකූලව විහිදෙන විසිරෙන ස්වරූපෙට යනවනම් මේ සෑම අවස්ථාවකම අඩුම තරමේ ඊටම ප්‍රකටව පවතිනා වූ ධාතු ස්වරූපේ සංකා වශයෙන් හොදක් ගෞරව කරනවන ආදර කරනවන සැලකිලිමත් බලනවන මේ සෑම ක්‍රියාවකම මේ ප්‍රධාන දේවක් දැක්වන්න පුළුවන් වෙනවා ඒ ගැඹුරකට යනවා කියලා කියන්නේ සතිය තීව්‍ර වෙනවා කියලා කියන්නේ ඉස්සඟ වී සිට ක්‍රියාත්මක වන්නා වූ ධාතු හතරක් දැක ගන්න පුළුවන් අතරපත් ඒ නිසා එක ධාතුවකින් පටන් අරගෙන ධාතු හතරට පැතිරෙන විදිහට මේක විස්තර කරන්නත් පුළුවන්. ආර්යංගයේ කියන එක ඉරියව්වකින් පටන් අරගෙන හතර ඉරියව්වකම පැතිරෙන ආකාරය කියන විදිහට පවත්වන්න පුළුවන්. මේ සඳහා යෝගාවචරයට මේ අවස්ථාවේදී විශේෂයෙන්ම කර්මස්ථානාචාර්ය වරුන්ගේ ගුරුවරුන්ගේ සම්ප්‍රප්‍රචාරින් වහන්සේලාගෙන් සැහැන් උදව් කරන්න සිද්ධ වෙනවා. මොකද මේ නෙය කියලා කියන්නේ යොමුවක් අවශ්‍යයි. මේක දන්නේ නැතිනම් යෝගාවචරය අතර සමගියක වටනාගම යෝගාවචරයට තේරෙන්නේ නැහැ ධර්ම දේශනාවක වටනාගම යෝගාවචරයට තේරෙන්නේ නැහැ කර්මස්ථාන සුද්ධ කිරීමක වටනාගම තේරෙන්නේ නැහැ තමන්ගේ පරිකම් තමන්ගේ දුෂ්කරතාවයන් ඉදිරිපත් වෙලා සිටියතා වූ සද්ධාව කුසල ඡන්දය ආදී වැඩට ගන්න පුළුවන් ධර්ම පිළි. අරිහානි පක්ෂේ ආශ්‍රය කරන ඒ පුද්ගලයා බුද්ධ ආගම් කාර්යකවටපත් වෙනවා මිසක් බුද්ධ ධර්මයේ දැක ගන්න තියෙන අවස්ථාව පැහැදිලි. නිසා තේරුම් අරගන්න ඕනේ අපිට ලැබිලා තියෙන අවස්ථාවේදී කර විශේෂඥ භාවය දිනු කරන්න උත්සාහ කරනවා. සෑම ඉරියව්වකම යම් අවස්ථාවක මේ මහා භූත ධර්ම වැටුණා නම් ඒ අත්‍යකට මහා භූත ධර්මත් වටහා ගැනීම කියන අදහසෙන් පවත්වනවනේ අන්න ධම්ම වාස්තහණයේ පිළිබඳ ලොකු වෙනසක් ඇති වෙනකොට ඒ බුද්ධලයා සාමාන්‍ය බුද්ධ ආගමේ ආගමක් වශයෙන් පිළිගන්න කෙනෙකුට වැඩිය තමන් තුළින් අත්දකින්න ධර්මයක් වශයෙන් දැක ගන්න පුළුවන් පුද්ගලයෙක් වඩපත් නමුත් අපි ධර්ම දේශනාවේ මේ වෙනකොටත් මතු කර තියෙන ආකාරයට මේ ධාතු වශයෙන් ධර්ම කොටස ප්‍රකට වීමේ සීමාවක් තියෙනවා. ඒ සීමාවට විතරයි ඒක ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඉන් එහාට තවත් විදි ආලෝකයක් අවශ්‍ය කරනවා මේ විසදව විස්තරව තේරුම් අරගත්තා වූ මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන රූප කොටස් වල විවිධ හැඩතල නාම කොටස් සමග සම්බන්ධ වෙන ආකාරය දැක ගන්න. යෝගාවචරයා අර කියන විදිහට සමත යෝගාවචරයාට නම් සමාධිය තියෙනවා. ඒ තියෙන සමාධිය උස්ම ගැනීමට යොමු කරනවා. අද භාවයට යොමු කරනවා. උසුම් භාවයට යොමු කර ගන්නවා. යොමු කරමින් යොමු කරමින් සමාධිය අනුව මේ දේ දැක ගන්න. නමුත් විපස්සනා යෝගාවචරයට කියන්නේ ඉන්න අවස්ථාවේදීම පින්දිය පින්දීම කියලා මෙනෙහි කරමින්ම එහි සතිය පිහිටීමෙන් එතනදීම පහළ වෙනා වූ චෙන්ද සමාධිය. ඒ චෙන්ද සමාධිය ඒ ක්ෂණේ යත්තා වූ ධර්ම කොටස් පැහැදිලි ඊගාව ක්ෂණයට මේ සතිය පවතීද මේ සමාධිය පවතීද කියලා කියන්න පුළුවන් වෙන්නේ යෝගාවචරයේ දීර්ය ප්‍රමාණය මත. මේ නිසා විපස්සනා යෝගාවචරයට අභියෝගයේ බොහොම බලවත් ක්‍රියාත්මක වෙනවා. දක්ෂකම කියන්නේ මේ ධර්මයේ මතු කරලා දෙන්න කාරණාව මොකද්ද කියලා කියනවනම් ඒ කියන්නේ මොකද්ද යෝගාවචරය මේ සම්පවස්ථානීය විශේෂඥ භාවයේ ලබා ගැනීමකට කටයුතු කරනවනම් ඒ යෝගාවචරයාගේ සමාධිය තාමත් විචිත්‍ර සමාධිය පාඩපත්. එහෙම කියන ඉඳ ගන්න අවස්ථාවක වුණත් ඉඳ ගැනීමේ චේතනාවය ඒ අනුව පහළ වෙනා වූ රූප ධර්මයේ නිවැරදි පිළිවෙල දෙකක්. චේතනාව දිගට එකින් එකට එකින් එකට යාවෙමින් හේතු ධර්මයේ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඉඳ ගැනීමේ ක්‍රියාවලිය ඵල ධර්මයේ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ ධර්මතා දෙකක් ක්‍රියාත්මක වෙන මේ අවස්ථාවේදී යෝගාවචරයා මේ තුන ඇත්තා වූ දැනගත යුක්තා වූම වූ නාම රූපයන් දැනගැනීමේ යුතුයි කියන මේ නෙය්‍ය දැනගත යුතු දේ කරුණු කර මහා ඉඳගන්න හිත ගන්න කෙනෙක් වඩපත් වෙනවනම් ඒ යෝගාවචරයා මේ තුන වැඩ පිළිවෙලවල් දෙකක් වශයෙන් දකින්න තමයි එකම වැඩ පිළිවෙලක ප්‍රකට දේවක් නොදකිති. මේ නිසා අවසාන තමයි තියෙන්නේ Taman රූපයක් වගේ මූල ගැස්සෙනකොට ඒ අනුව Tamanගේ අතපය ගැස්සෙන විදිහේ රූපක ස්වරූපයක් තියෙන්නේ. මේ ක්‍රියාත්මක වෙන බාහිර බලවේග තියෙනවා මේ බලවේග අපිට දුක් ගෙන දෙනවය මේ බලවේග අපිට සැපගෙන දෙනවය ආදී වශයෙන් Tamanගේ ප්‍රශ්නේ බාහිර කරනවා. ඒ පුද්ගලයාගෙන් බුද්ධ ධර්මයේ ලැබෙන පිටුහල බොහෝමත්ම ටිකක්. ඒ මොකද අරමුණු මත වෙනවා හා සමගම සතිය ඇති වෙනවා වෙනුවට රුචි අර්ජිකන් දෙනවා මේ අරමුණ මත වීම හොඳය මේ අරමුණ මත වීම නරකය හොඳ දේ උනේ අසවලාග වැරද්ද නිසාය නැත්නම් අසවල් දේ නිසාය නරක දේ මේව නිසාය ඒ නිසා මේ මේ දේවල් කළ යුතු නොකළ යුතු කියලා හිත සම්පූර්ණයෙන්ම විශ්ව භාවයක පටලවන භාවයක කලබල භාවයකට ඒ මොකද මේ දේවල් වෙන්නේ මොකෙන්ද? මොකක් නිසා වෙනවද කියලා ප්‍රත්‍ය පිළිබඳව මොහ සම්මෝ. වර්තමාන වෙන දේ පිළිබඳවත් අර්ධ වශයෙන් දැනගන්නේ අර්ධ සත්‍ය දැනගන්නේ. මොකද හිත පැතිර වෙන විදිහට ධර්මවතාණී කිනීම යෝගාශ්‍රය ආවය කරන්නේ නැහැ. එහෙම නැත්නම් විපස්සනා යෝග අවශ්‍යයක් වශයෙන් ශරීරික සමාධිය පුදුමාන්තරම් දිගට පැවැත්විය යුතුයි කියන එක පිළිගන්නේ නැහැ. මේ නිසා මේ යෝගාවචරය දකින්නට වැඩි නොදකින්න පැත්ත වැඩි වෙනකොට මේ නොදකින්න දේවල් ඉතින් හදාගත්ත ඉතින් මවාගත්ත හේතු කාරණ වලින් පුරවගත්තාම ඒ බුද්ධිල සම්පූර්ණයෙන්ම අත්ලැබුණු කෙනෙක් අතරමං වෙච්ච කෙනෙක් වඩපත් මේ නිසා මේ බුද්ධිලයක් එක්කෝ Taman තුල ආත්මයක් පවතිනවායි එහෙම නැත්නම් බාහිරින් මේ ආත්ම ක්‍රියාත්මක වෙනවායි ආදී කොට ඇත්තව විවිධ කරුණු පාර කරලා අකින්දාරක් පිළිව ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ ධර්ම කවදාකවත් කෙලවරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තේරුම් අරගෙන අපිට මේ ජීවිතය හද ගහ ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේන් ගැලවෙන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා හිත දුර්වල කරගන්න. මේ ඒකට අහේතුක දික්ක වේවා. ඒ කියන්නේ හේතු ධර්මයක් ඇතුව නේ මේවා සිද්ධ වෙන්නේ. ආවට ගියාට සිද්ධ වෙන්නේ මේකේ ක්‍රමයක් නෑ. තේරුම් අරගෙන කෙලවරක් කරන්න බෑ කියන එක වැඩි අතන. එහෙම නැත්නම් අපිට වැඩි සම්පූර්ණ බලතල සහිත සර්ව බලධාරී කෙනෙක්ගේ කැමැත්තෙන් මේක සිද්ධ වෙන්නේ ඒ නිසා අපොතර උත්සාහ කළත් අපිට කවදාකවත් මේකේ අතරමයින් දැක් ගන්න බෑ කියලා සර්ව බලධාරී අත්තටම වැඩේ බාර දීලා සිද්ධ දුරු කරගන්න. එහෙම නැත්නම් හිතා ගන්නවා මේක කර්මෙන් සිද්ධ වෙන්නේ. මම පෙර කර්ම කළ නිසා මේ කර්මයට යටත් යටත් වෙලා ඉන්නේ විතරයි කරන්න තියෙන්නේ කියලා ඔක්කොම කර්මයට බාර දෙනවා. මේ විදිහට විවිධාකාර ඔක්කොම විදහසට කර්ම. කම්මැලියගේ පේන කීමක්. අම්මලියට බේර කියන්න පුළුවන් කියන කතාව අපේ සමාජයේ තියෙන දෙයක්. අන්න ඒ වගේ තමයි මේ සම්බවස්ථානීය පිළිබඳව පැතිරෙන්න සූව වෙන විදියට විශේෂඥතාවය ලබා ගන්නා විදියට ඥානය පවත්වන්නට භාවනා පවත්වන්න දන්නේ නැති අතෝ අතරමැද සතියේ සමාධියේ කැඩීම නිසා සිදුවෙන දේවල් දැක ගන්න බැරුව හේතු මොනවද කියලා හිතා ගන්න බැරුව අතින් හිතලා හේතු දාගන්නොත් ඒ සෑම හේතුවක්ම අන්නර කම්මැලියා කම්මැලියා පේන කියනවා කියන අවස්ථාව වගේ හිතලා දාගත්ත දේවල්. ඒ දේවල් කවදාකවත් ඒ බුද්ධලයට සුභයක් මංගලයක් හොඳක් කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ බුද්ධලයා කියන වචන, මේ බුද්ධලයා කරන වැඩ බලාගෙන ඉන්න පිටසක් නැත්නම් හොඳක් වෙන්නේ නැහැ. මොකද ලේසියට පහසුවට චිත්තතාවට කරුණු කියලා තමන්ගේ වර්තමානයේ අස්පන අපිට තියෙන දේ දැක ගන්න උනන්දු වෙන. මේ නිසා විවිධ කරුණු අනුව මායයට ඒ බුද්ධලයා හිමවට ගන්න අවස්ථාව ලැබෙනවා. නමුත් අර කියන විදිහට ධම්මවත්තාණිය හරියට පවත්වමින් එක ධාතුවක් වෙනවා ධාතු හතර දැක්ගනිමි. ඒක ඉරියව්වක මට සතිය තිබුණත් මම මේ ඉරියව්වේ සතිය හතර ඉරියව්වට පවත්වමි කියන විදිහට ධම්මවත්තාණිය පතුරන කෙනාට නම් තමන්ගේ දවස තුල සිදුවෙන චේතනා මේ ආකාරයි ඒ අනුව හිතේ වැඩ පිළිවෙල නිසා කය වැඩ පිළිවෙල විනාශ වෙන ආකාරය මෙහිමයි කියන එකේ දන්නා ප්‍රමාණය වැඩි වෙනවා නොදන්නා ප්‍රමාණය අඩු වෙනකොට තේරෙනවා මේ නාම ධර්මෙම වරක් තමයි පඳුරාගත් ආ වූ මේ නාම ධර්මෙම රූප ධර්ම වලට බලපානවා හැර දෙයින් පිට දැක ගන්න බැරි කිසිම දෙයක් මෙහි නැත කියන එක ඒ වගේම මේ රූප ධර්මත් නාම ධර්ම හේතුයෙන් පහළ වුණාට ඒ තුල යම් කිසි ශක්තියක් තියෙනවා ඒකට පුළුවන් රූප ධර්මයේ ඉමත් කරවන්න, දිනවන්න, සන්තෝෂ කරවන්න, කලකිරවන්න නැත්නම් රූප ධර්ම විවිධ විදියට පහළ කරනවා. මේ නිසා මේ නාම ධර්ම නාම ධර්ම වලට බලපානවායි, නාම ධර්ම රූප ධර්ම වලට බලපානවායි. රූප ධර්මත් මේ විදිහට නාම රූප ධර්ම වලට බලපානවායි කියන තමයි නොදැක්ක අලුත් පැත්තක් දැන් යෝගාවචරයට පේන්න පටන් ගන්නවා. ඒ මොකද ඕ ධම්මවත්තාන ඥානීය සන්තෝෂ වෙන්නේ නැතුව අපපටිවාණිතාවයේ නැත්නම් පසු නොබසින පසු නොබලන ස්වරූපේ ඉදිරියට බලන ගතිය. අසන්තුෂ්ඨිතාවය. මේ දැක ප්‍රමාණය ඇතැයි කියලා සන්තෝෂන වෙන ස්වරූපේ නිසා මොහ ගම්ම වාක්ඛණ්‍ය පිටින් දිගටම පිටින් දිගටම වැඩෙන්න පටන් අර ගන්නවා. ඔහුගේ චර්යාවේ ආගම අධහන කෙනෙක් වෙනුවට ධර්මයක් දකින බුද්ධලේකේ ගති ලබන පාවෙන් පටන් අර ගන්නවා. මේකෙන් පච්චේවතාන ඥාණයට ලැබෙන පිටුවහල් ගැන විශේෂයෙන්ම මේ අවස්ථාවේදී පැහැදිලි කරලා දෙන්නේ ලේසි මෙන්න මේකවත් මේ පැහැදිලි දෙයක් කරලා දෙන කාරණු තමන්ගේ භාවනාවේදී තමන්ට මතුවෙනවද ප්‍රකට වෙනවද දැනෙනවද කියලා යෝගාවචරය තම තමන් වශයෙන් සලකා ගන්නවා මොකද යම් කිසි කෙනෙකුට මතුවෙන මතුවෙන අරමුණේ නාම රූප ධර්ම වශයෙන් දැක ගන්නවා එහෙම නැත්නම් ධම්මවත්තාණිය සාර්ථක වෙනවා කියනවනම් හැමදේම එක රූප ධර්මයක එක භූත රූප ධර්මයක මහා සතරමහා රූප ධර්මයකින් පටන්ගෙන අධ්‍යයනම වැටෙන විදිහට ධර්මවල අනේ විවිධෙනවා පැතිරෙනවා එවනස එක ඉරියවක තිබුණදී ඊගාව ඉරියවකට පැතිරීමේ මුළු දවස පුරාම පැතිරෙනවා නම් ඒ කුතිලක් දැක්කන්න පුළුවන් අරමුණෙහි රුචි අරුචි කියන දෙක දුර වෙන පටන් මේක තමයි යෝගාවචරය දැනගන්න පුළුවන් මේ රුචි භාවය අරුචි භාවය නැත්නම් අරමුණ විශේෂ කැමැත්ත අකමැත්ත අඩු වෙන බව තේරෙනකොට යෝගාචරය තේරුම් ගන්න නරකයි රහතන් වහන්සේගේ හිතක් මේ අවස්ථාවේ පහළ වෙනව නෙවෙයි පෙරදී තරම් ප්‍රිය මනාප අරමුණක් මතුවෙච්චාම ඒ දිහාට ඇදී යන ගතිය වැඩි මේක යෝගාචරයක් වැඩි විවිධ වැඩවල වල විවිධ සංසිද්ධි නිසා යෝගාචරය කරනවා ඒ වගේම අප්‍රිය මනාප අරමුණ ඉතිපත් වෙච්ච වෙලාවේදී ද්වේෂයේ තරහව ඇතිවීම අඩු මේ තමයි ධර්ම වර්තාණේ නැත්නම් බුද්ධ ධර්මයේ දකින්න කෙනාගේ චර්යාවේ වෙනස් වෙන වෙනස් ආගම දන්න කෙනාට පින්කම් ලෞකික පින්කම් භවජාල භවගාමී පින්කම් කරන කෙනාට ආමදාකවත් මේ ගුණය මෙලවදී ළඟ කරගන්න අමාරුයි. ධම්මවත්හණි පවත්වන කෙනාට පමණයි මේක ඇතුල් වෙච්ච බව. තමන්ගේ දිනචරියාවට, තමන්ගේ පෞෂත්වයේ ජීවිතීමේ වැඩපිළිවෙලට මේ රුචිය අරුචිය අනුව සැලෙන භාවය අඩු වෙච්ච බව දැනගන්න පුළුවන්. මේක යෝගාචර අගය කරනවා. මේක අගය කරනවා කියලා කියන්නේ මේකට අනුග්‍රහ දක්වන එක. මුළුමනතර ඇහැ පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, ශරීරය පිනවීම, හිත පිනවීම ආදී තිබුණු වැඩ පිළිවෙල අඩු කරලා මධ්‍යස්ථ දේවල් වලට මධ්‍යස්ථ දේවල් දකින්ද මධ්‍යස්ථ දේවල් අහන්න මධ්‍යස්ථ ආග්‍රහණ මධ්‍යස්ථ රස මධ්‍යස්ථ සුවපහස මධ්‍යස්ථ හිතවිලි කියන දේවල් වලට යාදෙන යොමු වෙන දිනචරියාවක් හදාගන්න. මේ අනුව යෝගාවචරය අරමුණු ය වේවා අප්‍රිය වේවා එයින් සැලෙන සුළු ගතිය එයින් වහා තීන්දුවට එළමෙන ගතිය සාමාන්‍ය උපමාවක් කියනවා නම් කුසලණී නැසලන්න බැරි වෙනක තරම් කේන්ති යන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. මේක ඉස්පාසු අස්වසි. මේ අස්වසිල නිසා යෝගාවචරයට තමන් කරන වැඩවලදී නිර්වාදී භාවයේ පැහැදිලි භාවයේ ගුණයක් ඇති වෙන්න ගන්නවා. මොකද දෙයක් දැක්ක පළියට දෙයක් අහුණු පළියට වහාම තීන්දු කරලා වහාම ඉදිරියට පැනලා ඒ දෙයට අහු වෙනව වෙනුවට මොහොතක් පමා වෙලා ඒ යෝගාචරයේ කොහේදී මිත්‍යත්වයේ තේරුම් ගන්න මේ දේ සිද්ධ වෙන්නේ මෙහෙමයි. අසවල අසවල සමග නැත්තම් මම සමග තියෙන සම්බන්ධය. ඒක තේරෙන්නේ නැත්තම් මේ පුද්ගලයා නියාර්ථ වශයෙන් මෙහි යතාවෝ රූප වේදනා සංඥා සංකාර වැඩ පිළිවෙල එහෙම නැත්නම් ආපෝ තේජෝ වායෝ පඨවි වශයෙන් දකිමි ධර්මය වවත්හාණය කිරීමට ක්ෂණයක් ගන්න නිසා වහාම ක්‍රියාත්මක වෙලා ස්පාසාවක් නැතුව කිසිම ඉවසීමක් නැතුව වහා පණින ස්වරූපේ නැති වෙලා තමයි ආරක්ෂාකාරී විදියට ප්‍රිය අප්‍රිය දෙකෙන් ෘචි අරුචි දෙකෙන් වෙන් වෙලා සිද්ධිය දිහා දැක ගැනීමේ ශක්තිය. මේ පුද්ගලයාට එතකොට දීකට හේතුව ඒ දෙයින් ඇති වෙන ඵලය එනිට ගැනී නොගෙන එයින් ක්ෂණයකදී එයින් මෑත් වෙලා ධර්මයේ සරණ ඇතුව නැත්නම් මේ ධර්ම වවත්තානේ කියන ලොක්කරලා බලන කණ්ණාඩිය දාලා ඇති දේ දැක ගන්න පුළුවන්. අන්න ඒක එදිනදා ජීවිතයේ යෝගාචරය දකින්නවනේ ඒක දිනුනේ විදිය වැඩ කරනවා. එහෙම එහෙමනම් මේ යෝගාවචරයගේ තවත් පැත්තකට දෙන දේ තමයි කර්මස්ථාන සුද්ධ කරන වෙලාවේදී මේ යෝගාවචරය කවදාකවත් හොඳ දේ විතරක්ම කියන්න උත්සාහ කරන්නේ නැහැ. අප්‍රියමනාපරමුණක් මතුවෙච්ච හැටි මුලදී කියනු තමන්ගේ හිත අප්‍රියමනාපය යනෝ ගිය හැටි නමුත් යම් මොහොතක මේ සතියේ මේ සමාධියේ මේ දේ මතු කරගත්තට පස්සේ තමන්ට අරමුණ ඒ අරමුණ විශේෂයක් ආ වූ අප්‍රියමනාපකමක් කියන මේ දෙකම වර්තමාන වශයෙන් පවතිද්දීම රැක ගන්න පුළුවන් වෙන හැටි ඒ අනුව ප්‍රථමයෙන් අප්‍රියමනාප භාවයේ දුරු වීමෙන් වස්තුවේ අරමුණේ නියම දහස ස්වරූපේ වැටුණ හැටි ඒ අනුව භාවනාවට පහසු ඇති වෙච්ච හැටි යෝගාවචරයෙන් විස්තර කරගන්න පුළුවන්. සාහනයක් විදිහට කියනවනම් යෝගාවචරයට අතික බඩගින්නක් පහළ වෙනවා. මේ බඩගින්න පහළ වෙනකොටම මේකේ ඉන්නේ සාමාන්‍ය නිත්‍ය නිත්‍යාර්ථයේ වශයෙන් ලෝකයේ ඇතිවෙනා වූ දුකක් හතරයක් සාගින්නක් පිළි. මේ නිසා මේක දැවිල්ලක්, ඒක වෙහසක්, මේක තවද තම සුළු ස්වරූපයක් විදිහට යෝගාවචරය දෙන්න වහාම ආහාරයක්, පානයක් වගේ පැතියකට ක්‍රියාත්මක වෙන්න ගන්න. නමුත් මේ අතරමැද වාරයේදී යෝගාවචරයාගේ එමි ඊට වැඩ කරන ගතිය උදව් නිසා හෝ සතිය නිසා හෝ සමාධිය නිසා හෝ තමන් යෝගාවචරයක් බවත් මේ මතුවන ත්‍යාහය තේජෝ ධාතුවක් වශයෙන් දැක ගන්නාසුරු ස්වરૂපයක් ඇති වුණොත් යෝගාවචරයට තේරෙන්න පටන් අර ගන්නවා දැන් ආභූත හතරේ තේජෝ ධාතුව උග්‍ර වෙච්ච අවස්ථාව. මේ තේජෝ ධාතුවේ විවිධ පැති තියෙන යෝගාවචරය. ඉර නගිනවා වැඩි වෙනකොට ශරීරය රත් වීමක් ඇති වෙනවා. උණ ඇති වෙනකොට ශරීරය රත් වීමක් ඇති වෙනවා. රටගින්න ඇති වෙනකොට රත් වීමක් ඇති වෙනවා. මේ එක එකක් වෙනස්. දැන් මේ අවස්ථාවේ වෙලා තියෙන්නේ කිසි ආහාර නැහැ. අම්ල ගතිය වැඩි වෙලා ඒ අම්ල වලින් කුස දවන ගතියකටපත් වෙලා දිනවා. මේ කුස දවන ගතිය නිසා තමයි දැනුමක් ඇති වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට යෝගාචරය පඩගින්න උග්‍ර වෙන වෙලාවේදී ඉන්දියතා වූ ධාතු ස්වරූපෙට හිතියන ගතියටපත් වුණොත් මොන ඉක්මනට ආහාර හොයන ගතිය ජීව ආහාරයක් නැති නිසා ද්වේෂය පහළ වෙන ගතිය ආදී විවිධ හැඩතල විවිධ සම්බන්ධතාවයන් මේ තේජෝ ධාතුව මතු කරගෙන පහළ වෙන හැටි මෙතුවා කල් සංසාරේ මෙවුවා නිසිනින්දේ පහළ වෙමින් මේ තේජෝ ධාතුව බඩගින්නක් වෙච්ච හැටි මේ බඩගින්න නිසා ආහාර ගවේෂණයේ ඉදුණ හැටි ඒ අනුව රුචි අරුචි ආහාර ලැබීම නිසා අරහ ආශාවල් පහළ වෙන හැටි අද තමයි මේ බඩගින්නේ පාචක තේජෝ දහතුවේ ස්වરૂපය දැක ගන්නා ඉන්න හැටි ආදී විදිහට කල්පනා වෙනකොට මේන් පටන් අරගෙන තේජෝ දහතුවේ හතර ආකාරයෙන්ම Tamanට වැටහිවා තේජෝ දහතුවෙන් පටන් අරගෙන ආපෝ වායෝ පඨවි කියන ධාතු ස්වરૂපත් වැටහිවා අද පිළිදී අවස්ථාවේදී ධර්ම ධාතු වැටහිවා ඒ සඳහාමට මේ ලැබුණු අවස්ථාවේ සම්පූර්ණයෙන්ම ධම්ම භවත්තානයේ පැතිරවීමට වටිනා අවස්ථාවක් කිය ඉහිම හිත පතුරවන්න බැහැ. හිත යෙදුනොත් ඒ යෝගාවචරයට බඩගින්නින්, දාහයෙන් සැපයක් පහළින් පටන් ධර්ම රුචියක් පහළින් පටන් මෙන්න මේ විදිහට පහළ වෙනවනම් ඒක ආහාරයක් කරගනිමින් ඉදිරියට යනවනම් යෝගාවචරයට මේ තේජෝ ධාතුව ආශික තේජෝ ධාතුව නිසා තමන්ට විවිධ අදහස් හිතට එන හැටි මේ කාය විවිධ ක්‍රියාවලට යෙද වෙන හැටි විවිධ තීන්දුව වල පෙළඹෙන හැටි. නමුත් පාඨක තීජෝ ධාතුව ආපේලාවේදී මේ බවම ඒක තියෙද්දීම ඒන් පෙළඹීම තේරුම් ගත්තොත් ඒ අනුව මේ නාම රූප ධර්ම විතරක් නෙවෙයි ප්‍රත්‍යය මේ පාඨක තීජෝ ධාතුව බොහෝ වැඩ පිළිවෙලකට ප්‍රත්‍ය වෙන ආකාරය දැකීම වශයෙන් පච්චවක්ඛන් ඥාණයට සමයි. මේ විදිහට ඒ නිසා යෝගාචරය තේරුම් අරගන්න ඕනේ ධම්මවත්තාන ඥානයේ සූර භාවය නැතිනම් කොච්චර යෝගාචරය උනන්දු නැත් කොච්චර සුතමේ වශයෙන් අහලා දුන්නත් සියල්ල අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ ලෝකේ තියෙන හරියක් තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි කියලා ඒක බුද්ධි වචන එකක්වත් තමන් වශයෙන් අත්දැක ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා තමන් වශයෙන් අත්දකින්න නම් තමයි තේරෙනවා ලෝකේ හොඳ දේවල් මෙතෙක් වෙලා දක්වපු දේවල් කිසිම දෙයක විශේෂ හොඳක් නැහැ ලෝකේ නරකයි කියලා මෙතෙක් කියලා දැකපු දේවල් කිසිම නරකක් නැහැ. සියල්ලකම පවතින්නේ ධර්මසුරය. මේ සෑම දෙයක්ම හේතුඵල වශයෙන් ගන්නකොට ඕනම නරක දෙයක් හොඳ දෙයක් බවට පත් කර ගැනීම කියන්නේ ඉන්ද්‍රිය රහසය සතිය. ඕනෙම හොඳ දෙයක් නරක දෙයක් බවට පත් කිරීමේ රහස තියෙන්නේ මෙන්න මේ සතිය. අසතිමත් වෙනවා. Taman කොච්චර සුතමේ ඥානෙ පාවිච්චි කරා. කොච්චර චින්තාමේ ඥානෙ පාවිච්චි කරත් ඔහු ධර්මීය නොදන්නා පුද්ගලෙක් බවට පත් වෙනවා. සුළු දෙකින් කැපෙන පුද්ගල කිපෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. නමුත් යෝගාවචරය නියම ධර්මයේ දන්නේ නැත්නම් බුද්ධ ආගමේ හිටපු කෙනෙක් බුද්ධ ධර්මයට හැරිච්ච ස්වરૂපය පෙන්නනවනම් ඒ පුද්ගලයාගේ වැඩ කටයුතු වලදී විශේෂයෙන්ම සාකච්ඡා කරන වෙලාවල් වලදී යෝගාවචරයට Tamande ඉදිරිපත් වෙන දුෂ්කරතාවයන්ට අභීතව මූල දෙන්නේ මධ්‍යස්ථව මූල දීම නිසා මෙතෙක් කල මේ දුෂ්කරතාවයන් වලින් ඇති වෙරගත් දුෂ්කරතාව වෙනුවට අද සත්‍යවත්හානි පවත්නාදී දකන දැක ගන්න පුළුවන් වෙනවා අහගෙන ඉඳත් ආසන්න. මේ නිසා යෝගාචර තේරුම් ගන්න ඕනේ මේ ධර්මය විපස්සනා වශයෙන් වර්ධනය කරගෙන යනකොට දියුණු කරගෙන යනකොට ඉනි හතර පස්පැත්තේ අතුපතර දහ වී වෙන පැලයක් වගේ. බොහොම ලස්සනයි. ඒ මොහොතේ ඉන්න යෝගාචරයට දැක්කන්න පුළුවන් ගති පවතී. ඒ නිසා මේ කම්මස්කතා ඥානියේ කම්ම සම්මෝහය දුරු කරනවා කියන ප්‍රකාශය. ඒ වගේම සම්මවත්තාන ඥානියේ ධර්ම සම්මෝහය දුරු කරනවා කියන ප්‍රකාශය. ඒ වගේම තමයි මේ කුච්චලේව තිබුණත් පච්චේවත්තාන ඥානිය හරියට පැවැත්තේ නැත්නම් පච්චේවත් සම්මෝහය දුරු වෙන්නේ නැහැ. නමුත් යෝගාචරය අයව වචන වලින් අහලා එහෙම නැත්නම් කල්පනා කරලා මට දැන් මේ විදිහට අනිත්‍ය දුක්ඛ වැටහෙනවා. නමුත් අර කලින් කියපු විදිහට ඔස්සලණී මැස යන දරු තාමත් හේතියනවනම් ලෝකාචරය තේරුම් අරගන්න ඕනේ. මේක අනිත් ආහාරයක් දැකලා ඒ ආහාරය ගැන හිතාගත්තා. ඊට වැඩි ආත්මස්ම වෙනස් ඒ ආහාරයේ දිවිතිම. ප්‍රත්‍යක්ෂ කරනවා. ඊවාගෙන් තමයි මේ අචිවත්තාන ඥානීයට අවශ්‍ය කරන්නේ ධම්මවත්තානීය තව ප්‍රත්‍යක්ෂ. ඒ ප්‍රත්‍යක්ෂයේ සතර යෝගාවචරය රුචි දේවල් වලට දුරු බැඳීම අරුචි දේවල් දුරු කිරීම නැත්නම් රුචි දේවල් අනුව ලෝභය ඉපදීම අරුචි අප්‍රියමනාප දේවල් අනුව ද්වේෂය ඇති කිරීමේ වෙනසක් ගන්න. මේ නිසා යෝගාවචරයට රුචි අරුචි දේවල් වලින් මෝහයටපත් කරනවා කියන්නේ. අරාරත් වෙන ගතිය දුරු වෙන පටන් අර ගන්නවා මෝහය දුරු වෙන පටන් ගන්නවා. එතකොට යෝගාවචරයාගේම ජීවනයේ එකිනෙකා කායික වාචික මානසික හැසිරීමේ ලොකු ජීවනක් කාර්යක්ෂම භාවයක් පිළිසිදුවක් ගොනුවක් පහළින් පටන් ගන්නවා මේ ගොනුව එන එනවයි කියලා කියන්නේ හරියට අපි දාගත් නිදර්ශනය වගේ අද ඒක එකකින් නෙවෙයි ඕ ලොකු දේවල් රාශියක් සමුහ වීමෙන් ඇති වෙන දෙයක්. මේ නිසා යෝගාචරය මේ ධර්ම දේශනාවට උන්කන් දෙනවා වගේම තමයි භාවනා කරද්දී මේ ජීවිතේ මතුවෙන රුචි අරුචි දේවල් විසඳා ගැනීමටම මේ කම්මස්කතා ඥානය යොදවනවා. මේ ධම්මවත්ථාන ඥානය යොදවන්න ඕනේ. එහෙම වුණොත් සත්‍යවත්ථාන ඥානය බොහෝ පැහැදිලිව ප්‍රකටව වැටෙන විතරක් මේ ප්‍රතිඵලත් ඉන්නවා. එතකොට ඉන් ඉදිරියට ඇති ඥානවලට තල්ලු වීම සිදු වෙනවා. මොකද ඉන්ද්‍රිය ධර්ම වල වැඩි වීම සිදු වෙනවා. ඒ නිසා මේ සුතමේ ඥානයත් තම තමන් අවබෝධ කර ගැනීමෙන් පහළ වෙන චින්තාවේ ඥානයත් අද්දකී ඥානයත් ලැබීමෙතම මේ ධර්මයේ හේතු වේවා එසේ වීමෙන් මේ කරගෙන යන භාවනාවට ලොකු සහනයක් අස්වැසිල්ලක් ලැබීමේ තමන්ගේ ශ්‍රද්ධා ඡන්ද ධර්ම ප්‍රතිපද කරගතා වූ සියලුම ඉන්ද්‍ර ධර්මයන් වැඩේවා කියන මෛත්‍රී චේතනාවෙන් අද ධර්ම දේශනා මෙතනින් ආකාශයන් වීදි සම්පතං සුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සංකප්ති සිද්ධියා චිත්තාකාචරන්නේ සිහියේ සංකතං පුඤ්ඤ සංකතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සංකප්ති සිද්ධියා චිත්තාකාචරන්නේ සිහියේ සංකතං පුඤ්ඤ සංකතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාශත්තා ච භුම්මත්තා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝඥාතිනං හෝසු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝඥාතිනං හෝසු සුඛිතා හොන්තු ඥාතයෝ Thank you.